අත්තමාච පුග්ගලෝ උග්ඝටිතඤ්ඤෝ යස්ස පුග්ගලස්ස සහ උදාහට වේලාය ධම්මාභිසමයෝ හෝති අයං උච්චති පුග්ගලෝ උග්ඝටිතඤ්ඤෝති පින්වත්නි අදත් පොය දවසේ සිරිත් පරිදි කෙරෙන ධර්ම දේශනාව පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කළ හැකි පුජ්‍යලයෝ ඉන්නවා ධර්මය අවබෝධ කළ නොහැකි පුජ්‍යලයෝ ඉන්නවා මෙන්න මේ පිළිබඳව විස්තරයක් තමයි අද ධර්ම දේශනාවට ඇතුළත් ප්‍රධාන වශයෙන් ධර්මාබෝධය කළ හැකි පුජ්‍යලය තුන් දෙනෙකුත් ධර්මය අවබෝධ කළ නොහැකි පුජ්‍යලයකුත් ඉන්නවා ඊළඟට තවත් එහාට ධර්මය අවබෝධ කළ නොහැකි පුජ්‍යලය 6 දෙනෙක් පමණ ඉන්නවා කාල වේලාවේ හැටියට කරුණු විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම හැම දිනම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා මතකයට අරගෙන ඒ ධර්මයට අනුව පිළිපදලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන සාන්ත අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට ඕන. ත්‍රිපිටක ග්‍රන්ථාවලියේහි පුද්ගල පඤ්ඤත්ති කියන ග්‍රන්ථයට ඇතුළත් කොටසක් තමයි මාත්‍රුකා වශයෙන් සබාගත්. කතමෝච පුද්ගලෝ උග්ඝටිතඤ්ඤෝ මේ උග්ඝටිතඤ්ඤෝ පුජ්‍යලයා කියන්නේ කවුද යස්ස පුද්ගලස්ස සහ උදාහට වේලාය ධම්මාභි සමයෝ හෝති යම් පුජ්‍යලයකට ධර්ම දේශනාව ආරම්භ කරනකොට මාත්‍රකාව තබනකොටම ධර්මාබෝධය වෙනමනම් අන්නේ පුජ්‍යලයා තමයි උග්ඝටි සංඤෝ පුජ්‍යලයා කියලා කියන්නේ. මේ සඳහන් වෙනවා සහ උදාහට වේලාය ධම්මාභි සමයෝ බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරනකොටම ධර්මාභෝධය වෙනවා මෙහි අභිසමය කියලා කියන්නේ අවබෝධ වෙනවා කියන තේරුම. මොනවද මේ අවබෝධ වෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය. ධම්මාභිසමයෝ කියලා සඳහන් වෙන්නේ ඒකයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ ආකාර හතරක් තියෙනවා. දැන් දුක්ඛ සත්‍ය පරිඥාභි සමය හේවත් පිරිසිඳ දැන ගැනීම වශයෙන් අවබෝධ කරනවා. සමුදය සත්‍ය පහානාභි සමය හේවත් ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කරනවා. නිරෝධ සත්‍ය සත්‍ය කිරියාමි සමේ හෙවත් සාක්ෂාත් කිරීම වශයෙන් අවබෝධ කරනවා. මාර්ග සත්‍යය භාවනාමි සමය හෙවත් වැඩි දියුණු කිරීම වශයෙන් අවබෝධ කරනවා. මේ විදියට චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිඤ්ඤාභි සමය, පහානාභි සමය, සච්ච කිරියාභි සමය, භාවනාභි සමය කියන සතරාකාරයකින් අවබෝධ කර ගැනීම තමයි මේ ධම්මාභිසමයෝ හෝති කියලා මෙහි වදාළ. එතකොට යම් පුජ්‍යලයකට බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෙක් ධර්ම දේශනාව ආරම්භ කරනකොටම ධර්මාබෝධය වෙනවනම් අන්නේ පුජ්‍යලයා තමයි උග්ඝටිතඤ්ඤෝ පුජ්‍යලයා කියලා කියන්නේ. මේ පිළිබඳව තේරුම් ගැනීමට පුංචි උපමාවක් තියෙනවා. නෙළුම් කැකුළු වල උපමාව. දැන් නෙළුම් විලක සමහර නෙළුම් කැකුළු තියනවා දියෙන් උඩට මතුවලා මේරීම අවසන් කළ හොඳටම මෝරලා ඒ නෙළුම් කැකුළු තවත් නෙළුම් කැකුළු තියනවා දියෙන් උඩට මතුවලා මේරීම අවසන් කළා නැහැ තව දවසකින් හමාරකින් හෝ මේරීම අවසන් කළා. තවත් නෙළුම් කකුළු තියනවා දියෙන් උඩට මතු වෙලා සතියකින් හමාරකින් හෝ මෝරල මේරීම අවසන් කරනවා. එතකොට නෙළුම් කකුළු වර්ග තුනයි. හතරවෙනි වර්ගය දිය යට තියෙනවා මතු වෙන්නේ නැහැ. ඒවා මාළු ආදී සත්තු කාලා යනම එහෙම නැත්නම් කුණු වෙලා යනවා. මේ විදිහට නෙළුම් කකුළු වර්ග හතරයි. දැන් නිදසනක් වශයෙන් ගන්නකොට අර මේරීම අවසන් කළ නෙළුම් කැකුලට සූර්ය රශ්මිය වදිනකොටම ඒක පිබිදෙනම පිපෙනම විකසිත වෙනවා. කෙටි හිරිලා හිටන් විකසිත වෙනවා. ඒ වගේ මේ උද්ඝටිතඤ්ඤෝ පුජ්‍යලයාට ධර්ම නමැති රශ්මිය වදිනකොටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙනවා. අර හොඳට මේරු නෙළුම් කකුල වගේ. මේ pāli භාෂාවෙහි අවබෝධය දෙන ධාතු වල පිබිදෙනවා කියන අර්ථයක් තියෙනවා. දැන් බුද්ධම් බුද විලෝචනං කියන්නේ පිබුදුනා වූ හෙළ පියමකට බඳු නෙත් ඇති කියන එක. මෙතනත්තේ පුබුදිනව ප්‍රබෝධමත් වෙනවා කියන අර්ථය ලැබෙනවා. සූර්ය රශ්මිය වදිනකොටම හොඳින් මේරු නෙළුම් කකුල කෙටි හිරිලා පුබුදිනව විකසිත වෙනවා. ඒ වගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් හොඳටම මේරූ පුජ්‍යලයට ධර්ම නැමැති රශ්මිය වදිනකොටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙනවා කෙලස් නැමැති නිද්‍රාවෙන් අවදි වෙනව පුබුදෙන. ඒ ප්‍රබෝධමත් වෙනවා කියන්නේ ඒකයි. කෙලස් නැමැති නිද්‍රාවෙන් අවදි වෙනවා ප්‍රබුදිනවා ප්‍රබෝධමත් වෙනවා හරියට අර මේරු නෙළුම් කකුල වගේ මේ පුජ්‍යලයා තමයි උග්ඝට සංඤෝ පුජ්‍යලයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ කෝලිත උපතිස්ස කියලා පරිබ්‍රාජක දෙන්නෙක් හිටියා. සරියොත් මෙගලන් දෙනම ගිහි කාලේ. මේ දෙන්න ගිරග්ග සමජ්ජ කියන උත්සවයක් බලන්න ගිහිල්ලා දෙන්න එක්කම කතා වෙනවා මොනවද මේක ඇති සාරය මේ හැම දෙනාමත් අපිත් වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා ලෙඩ දුක් හැදිලා මරණයටපත් වෙනවා ඒ නිසා අපි විමුක්තිය හොයන්නට ඕන දෙන්න එක්ක යාළුවෝ දෙන්න විමුක්තිය සොයාගෙන ඇවිත් සත්‍ය සොයාගෙන ඇවිත්තා. සංජය කියන පරිබ්‍රාජකයා ළඟට ගියා. ඔහු ළඟ තියෙන දේවල් ඉගෙන ගත්තා. නමුත් Tamange බලාපොරොත්තු කිසිවක් එයින් සඵල වෙන්නේ නැහැ. ඊළඟට තවදුරටත් මේ දෙන්න සංචාරය කරන්න පටන් ගත්තා. ටිකක් සංචාරය කරලා දෙන්න එක කතා වුණ අප දෙන්න පාරවල් දෙකකින් යම් එක්කෙනෙකුට ධර්මයේ අවබෝධ වුණොත් සත්‍ය ලබා අවබෝධ වුණොත් අනිත් එක්කෙනාට දන්වන්නට ඕන කියන සම්මුතියක් ලබාගෙන දෙන්න වෙන් වෙලා සංචාරය කරන්න පටන් ගත්තා. මෙහෙම යනකොට තමයි මේ කෝලිත පරිබ්‍රාජකයාට අස්සජි මහරහතන් වහන්සේ හමු වුණේ. දැක්ක ගමම්ම පැහැදුනා. මුන්වහන්සේ නම් එක්ක රහත් වෙලා එහෙම නැත්නම් රහත් මගට පිළිපන් කෙනෙක්. චරණහන්තේ පින්ඩපාත වඩිනවා. දැන් ඉතින් කතා කරන්න වෙලාව නෙමෙයි කියලා හිතලා නිස්සබ්දව හිටියා. චරණහන්තේ පින්ඩපාත කරගෙන දානේ වලදීම සඳහා නිදහස් වෙනකොට වැඩි මේ කෝලිතක පරිබ්‍රාජකයත් ඒ පස්සෙම ගමන් කළා. තමන්ගේ පරිබ්‍රාජක පුටුව පනෝල දුන්න වාඩි වෙන්න. තමන්ගේ පැන් කෙන්ඩියෙන් පැන්වක් කළා පිළිගන්න. ඉතින් තෙරුන් වහන්සේ දානේ වළඳලා අවසන් වුණාට පස්සේ අහනවා විපස්සනානිකෝතේ ආවසෝ ඉන්ද්‍රියානි පරිසිද්ධ චවිවන්න පරියෝදාත ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් ඊසාම ප්‍රසන්නයි ශරීර වර්ණයත් ඊටාම පැහැපත්. රහත් වුණාම එහෙම වෙනවා. කංවා උද්දිස්ස පබ්බජිතෝ අභාන්තේ කවුරුන් උදිසා පැවිදි වුණා කස්සච ධම්මං රෝචේසි භවහන්තේ කාගේ ධර්මයක්ද රුචි කරන්නේ කෝවාතේ සත්තා ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගෙන ඉන්නවනම් මටත් ධර්මය කියා දෙන්න කියලා ආරාධනා කළා. ඉතින් මේ අස්සජි මහරහතන් වහන්සේ කල්පනා කළා මේ බුද්ධ ශාසනයේ ගාම්භීරතාවය මේ පරිබ්‍රාජකයාට පෙන්වන්න ඕන කියලා ඇවැත්නි මම මේ ළඟදි මහාන මෙච්ච කෙනෙක්. දිගින් දිගට බණ කියන්න නම් මට පුළුවන් කමක් නැහැ. එතකොට කෝලිත පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි ටිකක් හෝ හුඟක් දේශනා කරන්න. මම කොහොම හරි අවබෝධ කරගන්නවා. එතකොට තමයි යේ ධම්මා හේතුප්පභවා කියන ගාථාව වඩා. මේ ගාථාව දේශනා කරනවත් එක්කම කෝලිත පරිබ්‍රාජකය සෝවාන් බවට පත් වුණා. ධර්මය අවබෝධ වුණා. ඊළඟට ඒ කෝලිත පරිබ්‍රාජික තෙරුන් වහන්සේට වැඳලා තමන්ගේ යාළුවා හොයාගෙන ගිහිල්ලා යාළුවටත් මේ ගාථාව ප්‍රකාශ කළාම එයත් සෝවාන්. මෙන්න මේ විදිහට ධර්මයේ කන වැටෙනකොටම ධර්මාබෝධය වෙන පුජ්‍යලයා තමයි උග්ගටිතඤ්ඤෝ පුජ්‍යලයා කියලා වදාළේ. අර මේරු නෙළුම් කැකුලට සූර්ය රශ්මිය වදිනකොටම පෙති හිරෙන්න පිබිදෙන්න මගේ මේ උග්ගටිතඤ්ඤෝ පුජ්‍යලයාත් ධර්ම රමති රශ්මිය වදිනකොටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම කෙලෙස් නැමැති නිද්‍රාවෙන් පුබුදු වෙනවා අවදි වෙනවා ඊළඟට දෙවෙනි පුජ්‍යලය කතමෝච පුද්ගලෝ විපච්චිතඤ්ඤෝ මේ විපච්චිතඤ්ඤෝ පුජ්‍යල කියන්නේ කවුද? පාලියෙන් විපච්චිතඤ්ඤෝ කියනම සිංහලෙන් විපංචි සංඤෝ කියලා. යස්ස පුග්ගලස්ස සංකෙත්තේන භාතිසස්ස විත්තරේන අත්ථේ විභජිය මානේ ධම්මාபிසමයෝ හෝති අයං උච්චති පුග්ගලෝ විපචිතං යම් පුජ්‍යලේකුට කෙටියෙන් දේශනා කරන ලද ධර්මයක් විස්තර වශයෙන් බෙදා වදාරනකොට ධර්මාබෝධය වෙනවනම් අන්නේ පුජ්‍යලයා තමයි විපංචිතඤ්ඤෝ පුජ්‍යලයා කියලා කියන්නේ දවසකින් හමාරකින් මේරීම අවසන් කරන නෙළුම් කැකුලක් දවසක් හමාරක් ගියාම ඒ නෙළුම් කැකුල මෙවරලා මේරීම අවසන් කරනවා එතකොට සූර්ය රශ්මිය වැදුනහම ඒ නෙළුම් කකුල පුබුදිනම විකසිත වෙනවා ඒ වගේම විපංචි සංයෝ පුජ්‍යලයාටත් කෙටියෙන් දේශනා කරන ලද ධර්මයක් විස්තර වශයෙන් බෙදා වදාරනකොට ධර්මාබෝධය වෙනවා. හරි කලින් කියාපු හැටියට පරිඤ්ඤාභි සමය පහනාභි සමය සච්චිකිරියාභි සමය භාවනාභි සමය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. අල කලින් උපමාවදී කිව්ව දවසකින් හමාරකින් මේරීම අවසන් කරන නිර්ම් කැකුල සූර්ය රශ්මිය වදිනකොටම හොබදෙනවා පිපෙනවා විකසිත වෙනවා ඒ වගේ මේ විපංචිතඤ්ඤෝ පුජ්‍යලයටත් ධර්ම රශ්මියේ වැදුනහම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙනම කෙලෙස් නිද්‍රාවෙන් කොබදින වෙනසකට තියෙන්නේ ඩිංගක් ප්‍රමාදයේ පමණයි. මේ විපංචි තඤ්ඤෝ පුජ්ජල. දැන් නිදර්ශනක් වශයෙන් අපි ගත්තත් මහා සතිපට්ඨාන සූත්‍රය. චත්තාරමේ භික්කවේ සතිපට්ඨානා කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ආරම්භ කරනකොටම මාත්‍රකා සබනකොටම උග්ඝටිතඤ්ඤෝ පුජ්‍යලයාට ධර්මාබෝධය වෙනවා ඊළඟට ඒ සතර සතිපට්ඨානයම කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් බෙදලා කායානුපස්සනාවේ කර්මස්ථාන 14කුත් වේදනානුපස්සනාවේ එකකුත් චිත්තානුපස්සනාවේ එකකුත් ධම්මානුපස්සනාවේ පහකුත් වශයෙන් කර්මස්ථාන 21ක් හැටියට විස්තර වශයෙන් බෙදා දේශනා කළහම මේ විපංචිතඤ්ඤෝ පුජ්‍යලයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අවසානයේදී 30000ක් භික්ෂූන් වහන්සේලා උතුම් රහත් බවට පත් වුණා. තවත් බොහෝ සූත්‍ර දේශනාවල තියෙනවා මේ මේ සූත්‍ර ධර්මයේ දේශනා කළාම අවසානයේදී මෙච්චර ප්‍රමාණයකට ධර්ම අවබෝධ වුණා කියලා. ඒ හැමදෙනාම මේ දෙවෙනිව ප්‍රකාශ කළ විපංචතඤ්ඤෝ කියන පුද්ගලය. ඔය දෙවෙනි පුද්ගලය. ඊළඟට තුන්වෙනි පුද්ගලය. කතමෝච පුද්ගලෝ නෙය්‍යෝ නෙය්‍ය පුද්ගලයා කියන්නේ කවුද? යස්ස පුග්ගලස්ස උද්දේශතෝ පරිපුච්ඡතෝ යෝනිසෝ මානසිකරෝතෝ කල්යාණ මිත්තේ සේවතෝ භජතෝ පෛරුපාසතෝ එවං අනුපුබ්බේන ධම්මාපි සමයෝ අයං උච්චති පුද්ගලෝ නෙය්‍යෝ යම් පුජ්‍යලෙකුට උද්දේශයෙන් පරිපුච්ඡාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් කල්යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන් භජනය කිරීම අනුපිළිවෙලින් ධර්මාබෝධය වෙනවනම් අන්නේ පුජ්‍යලයා තමයි නෙය්‍ය පුජ්‍යලයා කියලා කියනවා. මේ නෙය්‍ය පුජ්‍යලයා පිළිබඳව නම් ටිකක් කරුණු විස්තර කර දෙන්නට අවශ්‍ය කරනවා. යස්ස පුද්ගලස්ස උද්දේශතු උද්දේශතෝ කියන්නේ බණ දහම් ඉගෙන ගැනීම පාඩම් කිරීම. ඒ බණ දහම් කිව්වට හැම බණ දහමක්ම නෙමෙයි. භාවනා කර්මස්ථාන ඉගෙන ගැනීම පාඩම් කර ගැනීම. ඒක තමයි උද්දේශතෝ කියන්නේ. එහෙම කරනවා. මේ නෙය්‍ය බුද්ධලයා භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නා පාඩම් කරනවා. පරිපුච්ඡතෝ ඊළඟට මේ භාවනා කර්මස්ථාන පිළිබඳව තමන්ට ඇති සැකතැන් ගැටමසුතැන් ගුරුවරයා එක්ක කරුණු දන්නාය එක්ක සාකච්ඡා කරලා හිතන් පිරිසිදු කරගන්න. අන්න ඒක තමයි පරිපුච්ඡතෝ කියන්නේ. නැවත නැවතත් මේ කාරණා අහනවා මේක කොහමද? මේ කාරණේ කොහමද ආදි වශයෙන් අහලා ඒවා හොඳට පවිත්‍ර කරගන්න. පරිපුච්ඡතෝ කියන්නේ ඒකයි. එතකොට භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නවා පාඩම් කරගන්නම ඒවැය තියෙන ගැටම සුතෙන් ඔක්කොම निराකරණය කරගන්නවා නැවත නැවත සාකච්ඡා කළා. පරිපච්ඡෝ කියන්නේ ඒකයි. යෝනිසෝ මනසිකරෝතෝ නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒ ගැන දීර්ඝ වශයෙන් කරුණ කිව හැකි නමුත් ඒකට අවස්ථාව නෙමෙයි. දැන් සාමාන්‍ය ජනයා තම ජීවිතයේ පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්මාදී වශයෙන් ගන්නවා. මේක ඊටාම සාන්ත ප්‍රණීත එකක් මధుර මිහිරි ප්‍රියජනක ආස්වාදනීය සුභ එකක් කියලා ගන්න. ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. යෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. අපේ පංච උපාදානස්කන්ධයට සරල වශයෙන් ජීවිතය කියලා මේ ජීවිතය කියන්නේ පඨවි ආදී ධාතු සමූහයක් එහෙම නැත්නම් අනිත්‍ය වූ නාම රූප ධර්ම පරම්පරාවක් අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් ආදි වශයෙන් මේ අනිත්‍ය වශයෙන් නුවණින් සලකනවා තේරුම් ගන්න ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට මේ නෙය්‍ය කියන බුද්ධලයා පළමුවෙන්ම භාවනා කර්මස්ථාන දැනගෙන ගන්නවා පාඩම් කර ගන්නම ඊළඟට දෙවනුම ඒ පිළිබඳව සැක ඇතිතන් ਵਿਚාරලා පවිත්‍ර කරගන්නවා ඊළඟට තමයි යෝනිසෝ මනසිකාරය එදෙන්නේ. මෙතන මේ යෝනිසෝ මනසිකාර කියන පදයෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනාවට. සමාධි විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියන එක. කල්යාණ මිත්තේ සේවත භජතෝ පෛරුපාසතෝ ඒ කල්යාණ මිත්‍රයන් සේවනය කරමින් භජනය කරමින් පෛරිපාසනය කරනවා කියන්නේ ළඟට ගිහින් නිතරම ආශ්‍රය කරනවා. හැබැයි මේ කල්යාණ මිත්‍රත්වයෙන් තමයි උඩින් කියන ලද කරුණ තුනම සම්පූර්ණ වෙන්නේ. නමුත් මේ දේශනාවේ තියෙන්නේ හතරවෙනි කාරණාව හැටියට තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්. කල්යාණ මිත්‍රයන් සේවනය කරනව, වජනය කරනව, නිතර යනවා එනව සතර ඉරියව්වේම කල්යාණ මිත්‍රයා සමග ආශ්‍රය කරනව අන්න ඒක තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍රේ සේවතෝ බජතෝ පෛරුපාසතෝ බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත තමයි සම්පූර්ණයෙන්ම මේ බුද්ධ ශාසනය පිහිටා සිටින්න කියලා දේශනා කළා. ඒ වගේම තවත් තැන්වල දේශනා කළා තියෙනවා කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා ඒ කල්යාණ මිත්‍රයන් එක්ක නිතරම යනව එනව ආශ්‍රය කරනවා ඒ කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා පිළිගන්නවා බසට නැමෙනවා. ඒ කල්යාණ මිත්‍රෝති කල්යාණ සහයෝ කල්යාණ මිත්‍රයන් ලබා ගන්නවා කල්යාණ මිත්‍රයන් සමග නිතරම යනවා එනවා කටයුතු කරනවා. හැබැයි මේ කාරණා දෙක සම්පූර්ණ වුණාට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. තුන්වෙනුව දේශනා කළ. කල්යාණ සම්පවංකෝ. ඒ කල්යාණ මිත්‍රයාගේ බසට නැමෙනම අවවාද පිළිගන්න. අන්න ඒක තියෙන්න ඕනේ. ඒක නැතිනම් මුල් කාරණා දෙක කොච්චර ලැබුණත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් නිදසුනක් වශයෙන් ගත්තොත් ලිච්ඡේ පුත්‍ර සුනක්ඛත්තාමතුරු බුදුරජාණන් වහන්සේටත් වරින් වර අපෝපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේ සමගම හිටියා. බුදුරජාණන් වහන්සේ පිටපසින් පින්ඳපාත වැඩි. නමුත් මේ තුන් ලෝකයේ ඉන්න අග්‍ර ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රෝ ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟ ඒ කටයුතු කළත් ඔහු කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්පූර්ණ කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලැබුණ එකට ආවගියා කටයුතු කළා අපෝපස්ථාන ආදියත් කළා නමුත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයට නැමුණේ නැහැ දවසක් බුදුරජාණන් වහන්සේ පින්දපාත වඩිනවා මේ සුණක්හත් හාමුදුරුව පිටපසින් වඩිනවා සුනක්කත් හාමුදුරුව දැක්කාන සුනක වෘතේ රකින්න හෝරක් හත්තිය කියලා කෙනෙක්. දැකලා හිතනවා මේ බුදුරජාණන් වහන්සේ පිටිපසින් යන ගම. අනේ හොඳම හොඳ රහතන් වහන්සේ නමක් තමයි. ඇත්තටම හොඳ රහතන් වහන්සේ තමයි මේ සුනකවත රකින්න කෝරක් හත්තිය. බුදුරජාණන් වහන්සේ ඩිංගක් නැවතිලා ඇහුවා සුනක්ඛත්තය ඔබ ශාක්‍ය පුත්‍රයෙක් එමනම් මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියලා ප්‍රතිඥා දෙනවා. ඇයි ස්වාමීනි එහෙම ඇහුවේ? ඔබ හිතුවා නේද අර සුනක වෘත රකින කෝරක්හත්ය හොඳම හොඳ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට සුණක්කත්ත කියන ඇයි ස්වාමීනි? භාග්‍යවතුන් වහන්සේ තවත් කෙනෙකුට රහත් භව යනවට මසුරුකම් කරනවාද? මසුරුකම් කරනවා නෙමේ හිස් පුරුෂය ඔබගේ ওই දෘෂ්ටියේ තිබුණ ඔබ සතර ආපාදුකට වැටෙන්න ඕක හොඳටම ඇති. ඔය විදියට බුදුරජාණන් වහන්සේ වදා. කොහම වුණත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම මේ ලිච්ඡේ පුත්ත සනක්කත් හාමුදුරුව සීරු ඇරල යන්න. ඒ වගේම දේවදත්ත හාමුදුරුව, කටමෝරතිස්ස හාමුදුරුව, කෝකාරික ආදී හාමුදුරුවරු, තුල්ලනන්දා භික්ෂුණී ආදී අය මේ කොච්චර කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණත් ඒක අර කල්යාණ සම්පවංක කියන තැනට ගියේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් වැඩක් වුණේ නැහැ. අපි දැන් බලන්න ඕනේ කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ. ප්‍රියචගරු භාවනේ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කඨං කත්තා නොචත්තානේ නියෝජයේ මේ කල්යාණ මිත්‍යා ඊටාම ප්‍රියමනාප කෙනෙක් සීලාදී ගුණයන්ගෙන් ඊ타ත්ම සම්භාවනීය. වත්තාච වචනක්ඛමෝ තමන් අනුගමනය කරන අනුගාමකයන්ට නිතර නිතර අවවාද අනුශාසනා කරන. අනුන්ගෙන් ලැබෙන වචන පවා ඉවසනවා. ගම්භීරංච කතං කත්තා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු ධර්ම දේශනා කියා දෙනවා. නොචත්තානේ නියෝජය මේ කල්යාණ මිත්‍රයා කවදාවත් තමන්ව අනුගමනය කරන කෙනෙක් අයාපතෙහි අවැඩෙහි යොදවන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් ගැන බලනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෝ. ඒ වගේම සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයෝත් කල්යාණ මිත්‍රයෝ. මේ දැන් කියාපු මේ ලක්ෂණයෙන් යුක්තයිට පස්සේ කල්යාණ මිත්‍රය වෙනවා. මෙන්න මේ වගේ අය තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මේ කල්යාණ මිත්‍රයාගේ තව තියෙන ලක්ෂණ ගණනක් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතය, ත්‍යාගය, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණ තියෙනවා. ඒ ශ්‍රද්ධා සම්පත්තියෙන් බුදු ගුණ හා කර්ම විපාක විශ්වාස කරනවා. ඒ නිසා සත්‍යයන් කෙරෙහි ඇති හිතවත්කම අතහරින්න නැතුවම කටයුතු කරනවා. සීල සම්පත්තියෙන් ඇසුරු කසන්නන් අතරෙහි ප්‍රියමනාප බවට පත් වෙනවා. ශ්‍රත සම්පත්තියෙන් චතුරාර්ය සත්‍ය පරිච්ඡම්පාදේ ආදී ගැඹුරු ධර්ම අවබෝධ කරලා දෙනවා. ත්‍යාග සම්පත්තියෙන් අල්පේච්ඡතාවේ සන්තුෂ්ඨිතාවේ ආදී ගුණවල පිහිටනවා. මේ ත්‍යාග සම්පත්තිය කියන එක ඊ타ත්ම මකින එකක්. මේ කල්යාණ මිත්‍රය සත්පුරුෂයා තමන්ගේ ත්‍යාග සම්පත්තිය නිසා සතරාකාරයකින් අල්පේච්ඡතාවේ ඇති කරගන්නවා. අප්පිච්චතා කියලා මේ පාළි වචනය එතන අප්පසද්දයෙන් නැහැ කියන තේරුමත් වෙනවා ස්වල්පයයි කියන තේරුමත් වෙනවා මෙතන ගන්න ස්වල්පයයි කියන තේරුම මේ කල්යාණ මිත්‍රයාගේ ඒ ඡාග සම්පත්තිය නිසා කේවල පින්ඩපාත සේනාසන ගිලානප්පරත්තේ කියන සිව්පසේ පිළිබඳව අමුතුවෙන් ආශාවක් නැහැ. තමන්ට ලැබිච්ච දෙයකින් රස හෝ නිරස හෝ ඊළඟට ලැබිච්ච සිවුරකින් ලැබිච්ච සේනාසනයකින් ලැබෙන ලැබෙන දෙයින් සතුට වෙනවා එතනින් එහාට බලාපොරොත්තු වෙන්නේ ආශා කරන්නේ නැහැ. ඒ සිව්පසේ පිළිබඳව අල්පේච්ඡතාවය. ඊළඟට බහුශ්‍රත අල්පේච්ඡතාවය. මේ සත්පුරුෂය බොහෝම හොඳට බණ දහම් දන්නවා. නමුත් තමම් බණ දහම් දන්න කෙනෙක් හැටියට අනුන්ට අඟවන්න එහෙම යන්නේ නැහැ. එහෙම මානයක් උපදවා ගන්නෙ නැහැ. ඒ අනුන්ට ඇඟවීමට කැමැත්ත ඇති වෙන්නේ තමා තුළ ඇති මානය නිසා. ඒ නිසා බහුශ්‍රృత භාවයෙන්ොත් මේ කල්යාණ මිත්‍රයා අල්පේච්ඡතාවයෙන් යුක්තයි. ඊළඟට දුතාංග අල්පේච්ඡතාවය. මම හොඳට දුතාංග රකින්න කෙනෙක් කියලා තමා පිළිබඳව අනුන්ට දන්වන්න හඟවන්න කිසිදු අවශ්‍යතාවයක් කැමැත්තක් ආශාවක් නැහැ සත්පුරුෂයාට. ඒ වගේ මේ තමන්ගේ ගුණ අනුන්ට දැක්වීමේ ආශාවක් නැහැ. මේ දුතාංග පිළිබඳව අල්පේච්ඡතාව. ඊළඟට අධිගම අල්පේච්ඡතාවය කියන එක. ඒ අධිගමය කියන්නේ ධර්ම අවබෝධය. ධාන මාර්ගඵල අවබෝධ කර ගැනීම. ඒ සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා ධාන මාර්ගඵල අවබෝධ කළත් රහත් වුණත් මම ධර්ම අවබෝධ කළ කෙනෙක් කියලා අනික් අයට හඟවන්නට එහෙම කල්පනාවක් ඇති කරගන්නේ නැහැ. දැන් රහතුන් වහන්සේ ගැන අපි බැලුවොත් නම් රහතුන් වහන්සේ සියලුම කෙලෙස් නසා දමන. ඒ නිසා උන්වහන්සේට තමන් සතු ගුණ අනුන්ට පෙන්වන්නට තරම් සියුම් මානයක් ඇති වෙන්නේ නැහැ. ඒ තමා තුළ තියෙන ගුණ අනුන්ට පෙන්වන්නට කල්පනාව ඇති වෙන්නේ සියුම් මානය නිසා. මේ සත්පුරුෂයා අධිගම අල්පේච්ඡතාවය කියන එකනොත් යුක්ත වෙනවා. මේ විදිහට මේ සත්පුරුෂයා ත්‍යාග සම්පත්තිය නිසා ප්‍රත්‍යල්පේච්ඡතාවය මෞස්ෘතාල්පේච්ඡතාවය දුතාංගල්පේච්ඡතාවය අධිගමල්පේච්ඡතාවය කියන මේ අල්පේච්ඡතා ගුණයෙන් යුක්ත වෙනවා. ඊළඟට වීරිය සම්පත්තියෙන් සත්‍යයන්ගේ හිත වැඩ සඳහා හොඳට වීරිය වඩන සති සම්පත්තියෙන් නිතරම එළඹ සිට සිහියෙන් යුක්ත වෙන සමාධි සම්පත්තියෙන් නිතරම එකඟ සිතින් යුක්ත වෙනවා. ප්‍රඥා සම්පත්තියෙන් නිවැරදි අවබෝධය ලබා දෙනවා. මෙන්න මේ ගුණවලින් යුක්තෝ කල්යාණ මිත්‍රයා තමයි කිසිසේත් තමන් අනුගමනය කරන අනුගාමයන් අයහපතට යොදවන්නේ අයහපතින් මුදෝලා යහපත යොදවන හිත වැඩෙහි යොදවන මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම පිළිබඳව තමයි මේ දේශනාවේ සඳහන් වුණේ කල්යාණ මිත්‍යේ සේවතෝ භජතෝ පෛරුපාසකෝ කියලා. එතකොට මේ නෙය්‍ය කියන පුජ්‍යලයා භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නවා පාඩම් කරනම ඒ වගේම මේ සකාතිතං ගැටමසුතං විචාරලා සුද්ධ පවිත්‍ර කරගන්නම යෝනිසෝ මනසිකාරයේ යෙදෙනම නිතර කල්යාණ මිත්‍රයන් සේවනය කරමින් වාසය කරනම එවං අනුපුබ්බේන ධම්මාභි සමයෝ හෝති මේ විදිහට අනුපිළිවෙලින් ධර්ම අවබෝධය ලබා ගන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නවා අයං උච්චති පුද්ගලෝ නෙය්‍ය මෙන්න මේ පුජ්‍යලයා තමයි නෙය්‍ය පුජ්‍යලයා කියලා කියන්නේ. පියර කලින් සාකච්ඡා කළානේ හතියක් හමාරක් ගියාම මෝරණ නෙළුම් කකුල වගේ මේ නෙය්‍ය පුජ්‍යලයා භාවනා කර්මත්තාන ඉගෙනගෙන පාඩම් කරලා සකැති තැන් ਵਿਚාරලා යෝනිසාත් මානසිකාරයේ යෙදিলা කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කළා අනුපිළිවෙලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. අර නෙළුම් කැකුළු මෝරන්න වාගේ මේ ඔහු තුල තිබෙනා වූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මෝරනවා. මේරු නෙළුම් කකුලට සූර්ය රශ්මිය වදිනකොට පිබිදෙන්න වගේ මේ පුජ්‍යලයාත් ධර්ම නැමැති රශ්මියේ වැදුණයෙන් පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නව කෙලස් නැමැති නිද්‍රාවෙන් අවදි වෙනවා ප්‍රබෝධමත් වෙනවා මෙන්න මේ පුජ්‍යලයා තමයි නෙය්‍ය පුජ්‍යලයා කියලා දේශනාවේ සඳහන්. දැන් පුජ්‍යලයන් තුන් දෙනෙක් පිළිබඳව විස්තර කළා. හතරවෙනි පුජ්‍යලය. කතමෝච පුද්ගලෝ පදපරමෝ. මේ පදපරම පුජ්‍යලයා කියන්නේ කවුද? යස්ස පුද්ගලස්ස බහොම්පි සුනත බහොම්පි භනත බහොම්පි ධාරයත බහොම්පි වාචයත නත්ථාය ජාතියා ධම්මාපි සමයෝ අයං උච්චති පුද්ගලෝ පදපරම යම් පුජ්‍යලයකට බොහෝ ධර්ම දේශනා කළත් බොහෝ සෙයින් බණ ඇහුවත් ධර්මයේ දරාගත්තත් ඒ ධර්මයේ කතරම් කියෙව්වත් ඒ જાතියෙහි ධර්ම අවබෝධය කරගන්න බැරි නම් අන්නේ පුජ්‍යලයා තමයි පද පරම පුජ්‍යලයා කියලා මේ දේශනාවේ සඳහන් මේ විදිහට දැන් පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව දේශ විස්තර කරලා දුන්නා අර දිය යට තියෙන මාළු ආදී සත්තු කාලා යන එහෙම නැත්නම් කුණු වෙලා යන නෙළුම් කකුල වගේ තමයි මේ පදපරම පුජ්‍යලයා කොච්චර බණ ඇහුවත් කොච්චර බණ කිව්වත් මතක තියාගත්තත් ඒ කටයුතු කළත් ඒ જાතියේදී ඔහුට ධර්මාභෝධය ලබන්නට බැරි වෙනවා අන්නේ පුජ්‍යලයා තමයි මේ පද පරම පුජ්‍යලයා කියලා කියන්නේ. ඊළඟට තවත් පුජ්‍යලයන් ඉන්නවා මේ ධර්මය අවබෝධ කරගත නොහැකි. කවදේ පුජ්‍යලයෝ දේශනාවෙම සඳහන් වෙනවා කතමේතේ පුද්ගල අබම්බා කවුදේ අභව්‍ය පුජ්‍යලය යේතේ පුද්ගලා කම්මාවරණේන සමන්නාගතා කිලේශාවරණේන සමන්නාගතා විපාකාවරණේන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අබබ්බා නියාමං මොක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තා මේ කුසල ධර්මයන් පිළිබඳව සම්මත්යයි කියන මාර්ගඵල අවබෝධ කර ගැනීමට නුසුදුසු පුජ්‍යලයන් ගණනක් තමයි මේ දේශනා වෙනුත් සඳහන් මුලින්ම කම්මාවරණේන සමන්නාගතා පරමාවරණයෙන් යුක්ත වීම. කර්මාවරණය කියන්නේ පංචානන්තරයේ කර්මවලට අසු වීම. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ශරීරයේ ලේසල වීම, සංඝ ભેදය කියන මේ පහ. මෙන්න මේ කර්මයකට හසු වුණොත් ඒ තැනැත්තාට ධර්මාබෝධය කර ගැනීමට පින තිබුණත් වලකිනවා ධර්මය අවබෝධ කරගන්නට බෑ. ආනන්තරය කියන්නේ අතරක් නෑ කියන එකයි. මේ ජීවිතයෙන් කාලක්‍රියා කළාම ඔහුට අතරක් නෑ ඊළඟට කෙලින්ම නිරේටයි යන්නේ. මෙන්න මේ ආනන්තරේ කර්මයන්ට අසුවීම තමයි කර්මාවරණය කියන්නේ ඒකෙන් ආවරණය වුණාම ධර්මය අවබෝධ කරගන්න බෑ. අජාත සත්ව රජුණන්ට උනේත් ඕක තමයි. ඒක තමයි පළවෙනි කර්මාවරණය කියන්නේ. ඊළඟට කිලේන කිලේශාවරණය කියන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යාදෘෂ්ටිය කියන්නේ එදා බුද්ධ කාලේ හිටිය සමහරෝ අහස උසට මසුම් මරා සතුම් මරා ගොඩ කලක් මේ මහා පෘථිවියේ පුරා බුදුපසේ බුදුන් වඩා හිඳවලා දන් දුන්නත් මේකෙන් මොනම කර්මයක්වත් කුසලයක්වත් අකුසලයක්වත් සිද්ධ වෙන්නේ කර්මයේ ප්‍රතික්ෂේප කළා තවත් සමහර විට ඒ වගේ අහස උසට සතුන් මරා ගොඩ කළත් අර විදියට කොයිතරම් දම්පහන් දුන්නත් ඒකෙන් මොනම විපාකයක් ලැබෙන්නේ නැහැ කියලා විපාකේ ප්‍රතික්ෂේප කළා. ශා วก ට සක්විතියා අහේතුකමාදීන් කියලා සත්‍යංගයේ සුද්ධියට අසුද්ධියට කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නැහැ. සේරම අහේතුකව සිද්ධ වෙනවා. යම්කිසි කාලයක් ගත වුණාම සේරම සත්‍ය විමුක්තියටපත් වෙනවා. මෙන්න මේක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ වගේම තව තියෙනවා දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා එකක්. නත්ති දෙන්නම් දුන් දේ විපාකයක් නැහැ. නත්ති යෙට්ටං කුංචි පොඩි දානවල යාගවල විපාකයක්. නත්ති හොතං මහ දානවල උත්සව වශයෙන් දෙන ආදී දානවල විපාකයක්. නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ ඒ කියන්නේ තමන් කරන හොඳ නරක කර්මවලට කිසිදු විපාකයක් නැහැ නත්ති මාතා තම මව පිළිබඳව හරියට පිළිපැද්දත් වැරදියට පිළිපැද්දත් කිසිදු විපාකයක් කුසල කුසලයක් මොනවත් නැහැ නත්ති පිතා ක්‍රියා පිළිබඳව මේ විදිහට කටයුතු කළත් කිසිම ප්‍රතිවිපාකයක් නැහැ. කුසලයක් අකුසලයක් නැහැ. නත්ති අයං ලෝකෝ අතීත කර්ම වලින් මේ ලෝකෙ උපදිනවා පහළ වෙනව නෙමෙයි. නත්ති පරෝ ලෝකෝ මේ ජීවිතයේදී කරන කර්ම වලින් මතු ආත්ම භාවල උපදිනවත් නෙමෙයි. නත්ති ඕපපාතිකා සත්තා මේ ඕපපාතික සත්‍යය කියලා කොටසක් ඇත්තෙන් නෑ දෙවියන් බ්‍රහ්මයන්ට. නත්තියේ සමන බ්‍රාහ්මනා හිමන්ත ලෝකම් පරඤ්ඤත් ලෝකම් සයං අවිඤ්ඤා සච්චිකත්වා පවේදෙන. මෙලෝ පරලෝ පිළිබඳව සියලු දේ විශිෂ්ට ඥාණයෙන් දැන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය බුදුපසේ බුදු උත්තමය නැහැ කියලා. මෙතන කාරණා 10ක් තියෙනවා මේකට කියනවා දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියට ගියත් ඒතනත්තාත් චිරේ සාවරණය කියන එකෙන් ආවරණය වෙනවා එයාටත් පුළුවන් කමක් නැහැ මේ බුද්ධ ශාසනයේ ධර්මාබෝධය කරන්න. ඊළඟට විපාකාවරණේන සමන්නාගත විපාකාරණය කියලා කියන්නේ දැන් සතර පාවල උපදිනවා. නිරය, තිරිසම්, പ്രേත, අසුර කියන මේවා උපදිනවා. ඒවයි උපදින්නේ අකුසල කර්ම බලය. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත කියන එකෙන් තමයි ඒවයි උපදින්නේ. දැන් අපිට දකින්නේ ඉන්න මේ සත්‍යය තිරිසං අපාය කියන එකේ ඒ තිරිසං සත්තුන්ට මොනම විදියකින්වත් ධර්මයක් අවබෝධ කරගන්න බෑ. කොච්චර වෑයම් කළත් ඒක කරන්නට බෑ. ඔවුන්ට ඥාන ශක්තිය නැහැ. ඒකයි මේ විපාකාවරණය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වුණත් දැන් පාරිලෙය කතා අපෝපස්ථාන කළා. කොයිතරම් කළත් ඔහුට ධර්මයක් අවබෝධ කරගන්නට බෑ මොකද විපාකාවරණයෙන් වැහිලා ඉපදලා තියෙන අකුසල කර්ම විපාකේ ඒ විතරක් නෙමෙයි දු හේතුක විපාක කියලා කියනවා ඒ දු හේතුක විපාක වලින් උපන්නත් හේතනත්තාටත් මේ මාර්ගයේ ආවරණය වෙනම ධර්මාභෝධය කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒකෝද දැන් පොජ්ජලයේ තුන් දෙනෙක් ගැන විස්තර කළා. අශ්‍රද්ධා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා පිළිබඳව කිසිදු විශ්වාසයක් ඔහුට නැහැ. ශ්‍රද්ධාව නැහැ කියන එක. තුනරුවන් පිළිබඳව විශ්වාසයක් නැහැ ශ්‍රද්ධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව කිසිදු ශ්‍රද්ධාවක් මනවත් නැහැ. මේ විදිහට අශ්‍රද්ධාවන්ත පුජ්‍යල ශ්‍රද්ධාව නැති පුජ්‍යලයි සැකෙවෙන් කියනවා නම් බුදුන් දහම් සඟුන් විශ්වාස නොකරන ඒ බැන කටයුතු නොකරන පුජ්‍යලයා තමයි අස්සද්ධෝ කියලා කියන්නේ. ඒ වගේ ශ්‍රද්ධාව නැති පුජ්‍යලයාට තුනුරුවන් ගැන විශ්වාස නොකරන කුසල අකුසලයන් පිළිබඳව විශ්වාස නොකරන ඒ පුජ්‍යලයාට ධර්මය අවබෝධ කරගන්නට බෑ අස්ත්‍රාද්ධාව කියන එකෙන් ඔහුගේ ධර්ම අවබෝධයේ ආවරණය වෙලා යනවා ඊළඟට අච්ඡන්දික අච්ඡන්දික කියන්නේ කත්ව කම්මතා කුසල ඡන්ද රහිතා කියලා අටුවාවේ තෝරනවා මේ ඡන්දය කියන එක තියෙනවා තණ්හා ඡන්දය කුසල ඡන්දය කියලා දෙකක්. දැන් සමහර සාමාන්‍ය ජන යම් යම් දේවල් බලාපොරොත්තු වෙන ලාභ ප්‍රයෝජන හෝ ඒ වගේ දේවල්. ඒ තැන්වල ක්‍රියා කරන්නේ තණ්හා ඡන්දය කියලා. දානශීලාදී සීල භාවනාදී සමාධි දර්ශනාදී කටයුතු කරන්න තැම්මය කැමැත්ත දක්වනවා ඕමනාව ඇති කරගන්න. ඒකට කියනවා කුසල ඡන්දය කියලා. කත්ති කම්මතා කුසල ඡන්ද රහිතා කියලා තේරුවේ ඒකයි. සිල් පුරන්න ඕන, භාවනා කරන්න ඕන, ප්‍රතිපත්ති පුරන්න ඕන, මේ බුද්ධ ශාසනයේදී කටයුතු කරන්න ඕන මේ විදිය කැමැත්තක් කරනු කැමැත්තක් නැහැ. ඒක තමයි අච්ඡන්දිකා කියන්නේ. ඉතින් මේවා තිබුණා නම් ඔහුට ධර්මාභෝධය කරගන්නට බැරි වෙන එකත් ආවරණයක්. ඊළඟට දුප්පඤ්ඤා දුප්පඤ්ඤා කියන්නේ සහජ නුවණක් නෑ කියන එකයි. ඒකට භවංග ප්‍රඥාව කියලා කියනම ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා කියනවා. අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූලයන් සමග යෙදුන කුසල් සිතකින් උත්පත්ති ලැබීම ප්‍රතිපත් ප්‍රතිසන්දිය ලැබීම තමයි මේ අදහස් කරන්නේ ත්‍රි හේතුක පුජ්‍යලයා හැටියට. හේ හේ අලෝභ අධේස අමෝහ කියන හේතු තුනෙන් යුක්ත කුසලයකින් උත්පත්ති ලැබුවා නම් ඔහුට තියෙනවා සහජ නුවණ. ඒ සහජ නුවණ නැත්නම් තමයි මෙතන වදාලේ දුප්පඤ්ඤා කියලා. ඒ වගේ නුවණ නැහැ කියන තේරුම. ඒ ත්‍රිගතක බුද්ධලය පච්චිම භාවික බුද්ධලය කියලා තාත්මේ බුද්ධලය කොටස් දෙකකට බෙදෙනවා. පච්චිම භවික පුජ්‍යලයා කියලා කියන්නේ එයාගේ මේ අන්තිම ආත්ම භාවය මනම ආකාරයකින්වත් වෙන ආත්ම භාවයකට ඔහු යන්නේ නැහැ මේ ආත්ම භාවයේදීම රහත් වෙලා පිරිනිවන් පාන අන්නේ පුජ්‍යලයාගේ මාර්ගඵලාභෝධය ධර්මාභෝධය මනම ආකාරයකින්වත් වෙනස් කරන්නට බෑ. නමුත් මේ ත්‍රි හේතුක පුජ්‍යලයාගේ ධර්මාභෝධය පිළිබඳව ඒකාන්ත විශ්වාසයක් නැහැ. දැන් අජාත සත්තු රජුරුව ධර්මය අවබෝධ කර ගැනීමට තරම් ශක්තිය තිබුණ ත්‍රිහේතුක බුද්ධලිය. නමුත් අර ආවරණය නිසා බැලකිලා එයාගේම බරණත හිටපු මහදනසිතාන අතිවිශාල ධනස්කන්ධයක් තිබුණාද උදවිය පාප මිත්‍රාස්ත්‍රයට යෙදিলা සියලු වස්තුව විනාශ වෙලා අන්තිමට හිඟමනෙන් ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්දේ මේ සිටු جوړුව පේනව නේද? මේ බුද්ධ ශාසනයේ කටයුතු කළා නම් මොවුන්ට තිබුණා මේ බුද්ධ ශාසනය ධර්ම අවබෝධය කරගන්න. ඒ සියල්ලක්ම නැති වෙලා ගියා. අර පාප මිත්‍යාස්ත්‍රයෙන් තමන්ගේ චරිතය හොඳ නැතිකමෙන් තමන්ට ලැබිච්ච ධනය පිළිබඳව නියම කළමනාකරණයක් නැතිකමෙන් ඔය විදිහට ඒ ධර්මය අවබෝධ කරගන්න තිබිච්ච අයට ධර්මය අවබෝධ කරගන්නට බැරුව මේ විදිහට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවත් ඔහුගේ ධර්මාබෝධයේ ඒකාන්ත විශ්වාසයක්ෙන් ගන්නට අපහසුයි විවිධ හේතුන් නිසා ඒව වැළකීලා යන්නට පුළුවන්. කන්දරක සූත්‍රයේ සඳහන් වෙන හැටියට තෙස්ස කන්දරක කියන දෙන්නෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරලා බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන් තුන් දෙනෙක් පිළිබඳව බෙදා වදාරන්නට ලෑස්ති වෙනකොටම ස්වාමීනි අපිට බොහොම කටයුතු බහුලයි කියලා නැගිටලා යන්න ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් තුන් දෙනා බෙදා වදාලා අවසානයේදී දේශනා කළා මේ පෙස්ස කන්දරක කියන දෙන්න මේ ධර්ම දේශනාව අවසන් වෙනතුරු හිටියානම් ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න තිබුණා මෙන්න මේ විදිහට මේ ත්‍රි හේතුක පුජ්‍යලයාගේ ධර්මාබෝධය 100% ස්ථිර නැහැ තව එක කාරණයක් තියෙනවා මේ අභව්‍ය පුජ්‍යලයන් පිළිබඳව කීමේදී ආර්ය උපමාදය කියන ආර්ය උපදාදය කියන්නේ සෝවාන් ආදී ආර්ය පුජ්‍යලයන්ට උපමාද කිරීම. ඒ අයට නිග්‍රහ කිරීම, අපවාද කිරීම. ඒකත් බරපතල එකක්. එහෙම උපවාද කළා නම් ඒක තියෙන තුරුම එයාට බෑ ධර්මය අවබෝධ කරගන්න ඒ තමන් උපවාද කරපු තැනත්තා ළඟට ගිහිල්ලා සමා කරගත්තත් පුළුවන් අපවත් වෙලා නම් මිනීමල ළඟට හරි ගිහිල්ලා වැඳලා සමා කරගන්න ඕන එහෙම වුණොත් පුළුවන් නැත්නම් මේ ආර්ය උපවාදය කියන එකත් මේ ධර්මාබෝධයේ වළක්වන ප්‍රධාන ධර්මයක් වෙනවා. ආර්ය උපවාදයේ පමණක් නෙමේ තවත් බොහෝ තියෙනවා සිල්වත් ගුණවත් භික්ෂූන්ට උපවාද කළත් ඒවත් බලපාන. දැන් ඉතින් පින්වත්නි කාලයේ අවසానයි අද මේ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳවත් තවත් ධර්මය අවබෝධ කළ නොහැකි පුජ්‍යලයන් පිළිබඳවත් විස්තර කළා මේ ගැන තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන ධර්ම ශ්‍රවණය කිරීමෙන් වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා මේ කුසල බලයෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව ලබා ගන්නවා